අද දවසෙත් සාකච්ඡාව ආරම්භ කරන්නට මත්තෙන් සිහිපත් කරන්නට ඕන මහියංගනේ සිදු කරන පින්කම. ඒ පින්කම සිදු කරන්නේ රටට ජනතාවට ආශිර්වාද කරමින් සම්බුදු සසුනට පැමිණෙන උවදුරුදුරු වෙලා රටට ජනතාවට පැමිණෙන උවදුරුදුරු වෙලා රටත් ජනතාවත් සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත වෙන්න කියන චිත්තඅදිෂ්ඨානය ඇති කරගෙන මේ ගුණසෑ මළුවේහි කරන පින්කම ජනවාරි මාසේ 27 වෙනිදා පාන්දර පැවැත්වෙන්නේ. ඉතින් ඒ සඳහා සහභාගී වෙන්න කැමති අය මේ ධම්ම යාත්‍රා ගෲප් එකේ සම්බන්ධ වෙන තොරතුරු ඉල්ලලා තිනවා. එහෙම සම්බන්ධ වෙන්න. ඊළඟට දායක වෙන්නට කැමති අයට තව තව දුරටත් දායක වෙන්නට අවස්ථාව තියෙනවා. අටපිරිකර සහ තව අවශ්‍යතා ඒ ධම්ම යාත්‍රා ගෲප් එකේ තව ඉතිරි වෙලා තියෙන කාරණා එහි සටහන් කරලා තියෙනවා. කැමති කෙනෙකුට දායක වෙන්නට අවස්ථාව තියෙනවා.